අතීතයේ බොහෝ දේවල් අපට මතක තියෙන්නේ හදවතට මිහිරක් දැනුණා. බලන්න හිතලා මතකද ඔබට ඒ රසය? ඔබ හරි. ඒ ග්‍රැමෆෝන් යුගයේ ගීතයක්. අමරණීය මතක සුවඳ. අමරණීය මතක සුවඳ. දහමේ සුවඳින් සිත සුවපත් වුණු දහමේ ආලෝකයෙන් අපේ සිත එකඟ කරගන්නට පිළිවන්කම ලැබුණු වටිනා පින්බර දවසක මේ රාත්‍රිය ඒ හිත තවත් සුවපත් කරගත හැකි ගීතාවලියක මිහිර විඳ ගන්නයි අපි ඔබට ඔබ සහ සම්බන්ධ වෙන්නට ඇති වෙනදාට වඩා ඔබේ ජීවිතය අද සන්නත විදිහට ඔබ දහම සමග කටයුතු කරන්නට ඇති. ඉතින් මේ සියලු දෙහි ඒ වටිනාකම තව තවත් ඔබේ ජීවිතයට දැනෙන විනාඩි කිහිපයක් බවට පත් කරන්නයි අපි මේ සූදානම් වන්නේ අමරණීය මතක සුවඳින්. ඉතින් අද අපි මේ උතුම් පුරපසළොස්වක පොහොය දවසේ බොදු ගීතාවලියක මිහිර විඳ ගන්න තමයි ඔබට ආරාධනා කරන්නේ. ලංකාවේ විතරක් නෙවෙයි අපි දන්නවා අන්තර්ජාලය ඔස්සේ බොහෝ පිරිසක් අමරණීය මතක සුවඳ රස විඳින වග. ඉතින් ඒ සියලු දෙනාටත් බොහොම සතුටින් අදත් මේ උතුම් කුරපසලස්සක පොහොය දවසේ ඔබේ හිත් නිවා සනසවන මේ ගීතාවලිය සමගින් වැදෙන්නට අපි ආරාධනා කරනවා. මම සන්න ඇමති සෙමි දුහත් කිනි ගන්න මම සන්න ඇමති ඔබලාම අර පුංචි කුමරා දිහා කුමරා දිහා ගන්න මම චන්න හැමත කතා කියන කතා ගන්න මම ගන්න කැමති වෙමි මා සිතින් කගියේ සිදුවන්න කැමති වෙමි කියලා මාතල මේ ගීතාවලිය අපි ආරම්භ කරමින් නිචා ජෝතිපාලයන් ගායනා කරපු ගීතයක් රසවිඳින්න ලබා දුන්නේ. ඔව් මේ පොයේ දවසේ ශේෂ පොයක් ඒ වගේම අපේ සිදුහත් කුමරු ගිහිගෙන් නික්ම ගිය ප්‍රවෘත්තිය තමයි ඒ චන්නමැති සමග නික්ම ගිය ඒ ඉතිහාසයේ ප්‍රවෘත්තිය තමයි ගීතයකට මුසුනේ අපේ ගීතය තමයි මේ පොය දවසේ වෙන රසවත් උනේ ඇලොයි ගුණවර්ධනයන් ගීතය රචනා කළේ අපි ඊළඟට තෝරාගෙන තියෙන ගීතයත් තා වටිනා ගීතයක් මම හිතන්නේ අමරණීය මතක සුවඳින් ඔබට රස විඳින්න ලැබෙන අර නොඇසෙන ගීත අතර මම හිතන්නේ මේ ගීතයත් එවැනි වටිනාකමක් අද වගේ මේ උතුම් පුරපසලසක පොහොය දවසක ඒ වටිනාකම අපිට රස විඳින්න ලැබෙන තවත් වටිනා ගීතයක් විදිහට තමයි මේ ගීතය අපිට හඳුනා ගන්නට පිළිවන්කම ලැබෙන්නේ. ඔසී දන්ත ධාතු වන්දනාවක් තමයි මේකේ සටහන් වෙන්නේ මේ ගීතය තුල. සාගරිකා ගෝමස් තමයි ගීතය ගායනා කළේ. ගීත ඉතිහාසයේ තියෙන ඒ වටිනාකම රැඳුණු ගීතාවලියක මිහිර විඳගනිමින් අපි ඉන්නකොට අපි ගුවන් විදුලි ගීත සාහිත්‍යයේ තිබුණේ වටිනාකමුත් අපි ඔබට රසවින්දනය කරන්න ලබා දෙනවා අමරණීය මතක සුවඳ හරහා. අපි ඊළඟට යන්නේ HMB ලේබල් එක යටතේ නිකුත් වුණු 30කින් උපුටාගත්තු ගීතයක් රස විඳින්න. ලක්මහත මේ ග්‍රැමෆෝන් ගීත යුගයේ මුල් යුගයේ අපිට රස විඳින්න ලැබුණු ගීතයක්. ඔව් 40 දශකයේ නියෝජිත ගීතයක්. WD මෙල්බර්ට් තමයි ගීතය රචනා කළේ 1961කට 40 දශකේ. මේ ගීතේનો සටහන් වෙන්නේ අපි කලින් වාදිනය වුණ ගීතයේ ඉතිහාසයම තමයි. සී දලදා වන්දනාව තමයි මේ ගීතේට ගොනුනේ. මේ එස්.ඒ. ලතිෆ් බා நகரே செங்கடகல நகரே ஈசதி శ్రీముని శాసని కీర్తిరది సంకడగల నగరే సుఖది శాసని గజ సేవ బదిరి ససనావది నాది నాగరే සාසනෙහි ගජ සෑම බැඳී සකලාවලි දානෙතිනා පැහැදී සානුති මෝක්ෂපතා සානුති මෝක්ෂපතා පවෙහි දුකිනා විදෙනා ලෙසිනා මේ කරති දලදා सौ अभिरवली पवना श्रीमुनिदेशित सन्दहरा आपि सौ अभिरवली पवना शान्ति यदीलो सकलते हि नबला अनिका सुता गुणदा शान्ति यदीलो सकलते हि नबला अनिका सुता ජලා සාගරේලා ආදි ජලා පැතිලා තුතිනා පුඩනා සුකුණා සීගන සීතලනා වන් අරණ රංගිරි ශ්‍රී ලංකා පුතුණනි අපේ අමරණීය මතක සුවඳ අතරින් ඔබට ග්‍රැම්ෆෝන් ගීත සාහිත්‍ය වගේම ගුවන්විදුලි ගීත සාහිත්‍යයේ ඉතාම රසවත් වුණු ගීත රසවිඳින්න ලබා දෙමින් මේ රාත්‍රිය ගත කරමින් ඉන්නේ. අද විශේෂයි ඒ තමයි මේ පුරපසළොස්වක පොහොය දවසේ ඔබේ ජීවිතයට සුවය සදන ගීතාවලියක් සමග අපි අද ඔබට රසවිඳින්න ලබා දෙන්නේ. ඉතින් අමරණීය මතක සුවඳ අතරේ ඔබ කැමති ගීත තියෙනවා නම් ග්‍රැම්ෆෝන් ගීත සාහිත්‍ය වගේම ගුවන්විදුලි ගීත සාහිත්‍ය ඔබට මතක් කරන්න පුළුවන්. අපේ ලිපිණයට ඒවා ලියලා යවුවොත් අපිට පුළුවන් ඉදිරි වැඩසටහන් වලදී ඒවා ප්‍රචාරය කරන්න. අපේ ලිපිණේ තමයි නිෂ්පාදක අමරණීය මතක සුවඳ රණගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. නිෂ්පාදක අමරණීය මතක සුවඳ රණගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. ඉතින් අද මේ විශේෂ ගීතාවලිය තවත් ග්‍රැමෆෝන් ගීත සාහිත්‍යයේ මුල් යුගයේ නියෝජනය කරපු ගීතයක් තිලක් මහත්තයා අපි ඊළඟට අහන්නේ HMB ලේවලේ යටතේ නිකුත් වුණු තැටියකින්. මේ ගීතය තනරද 40 දශකයට අයත් වෙනවා. තරණිම ගීතයක්. ඉතාමත් පැරණි මේකත් අපේ බෞද්ධ ශාසනයේ බෞද්ධ ඉතිහාසයේ විශේෂ අවස්ථාවක් අපේ රසිකයන් රසිකාවෙන් අවධානය කරගනි අනෝම ගන්තිරේ කියන්නේ අර උන්වහන්සේ පාත්‍රයේ උඩුගම් බලාරියයි කියලා බෞද්ධ ඉතිහාසය අපි වටහාගෙන තියෙනවා ඒ අනුව තමයි මේ ගීතය රචනා වෙලා තින්නේ WD ඇල්බර්ට් කියන පද රචකයාදී මේ 40 දශකයේ ගොසත් පාමි කලේ නදී ගම් යවි පුරත් මීත තුසේ පුරත් මීත තුසේ වේ නිගඩ හිඳ දුසප් පානි කුවේ නදී තානි වේ නිගඩ හිඳ දුසප් පානි දිජේ බං පා ලැබුදුති මහිමේ ලැබුදුති මහිමේ වේ නිවැඩින්ද බොතත් සානි කලේ නදී මේ විදිහට අපිට මේ ග්‍රැම්ෆෝන් ගීත සාහිත්‍යයේ වටිනාකම මොකක්ද කියලා කවුරු හරි අහුවොත් එම් පෙන්වන්න තියෙන ගීත තමයි මේ ගීතය. මේ ගීත මම හිතන්නේ තාමත් අමරණීය ගීත බවට පත් වෙලා තියෙනවා. ඒවා අදටත් අපි වටිනාකමක් ඇති අපේ ගීත සාහිත්‍යයේ ග්‍රැම්ෆෝන් ගීත සාහිත්‍යයේ සලකුණු විදියටයි අපි ග්‍රැමෆෝන් තැටි වලින් තමයි උපුටාගෙන තියෙන්නේ අපි මේ පොයේ දවසේ වෙනුවෙන් වාදිනී වෙන බොදු ගීත. මේ ගීත රචනා කළේ අනුරාධ සරත් විමලවීර. සංගීතවත් කළේ පී.ඩී. වින්සන් පෙරේරා. පෙර ශ්‍රී ලංකාවේ ඉතාම ජනප්‍රිය ගායිකාවක්. විශේෂයෙන් බොදු ගීත. වෙනුවෙන් ඇය ගායනා කරමින් තවත් ගීතයක්. වසන්තා සම්බන්ධ මේ විදිහට අපි අද දවසේ මේ ගීත ඔබට රසවිඳින්න ලබා දෙන වටිනාකම් සහිත ගීත ගොන්නට අපි කොලොම්බියා තැටියකින් උපුටාගත්තු ගීතයක් රසවිඳින්න ලබා දෙනවා ඔබට. මේ ගීතයත් අර මුල් යුගයේ නියෝජනය කරපු ගීත අතරේ තියෙන ගීතයක් කියලා පහත. බොහෝ දුරට ජනප්‍රිය වුණා මේ ගීතේ. කොලොම්බියා ග්‍රැන්ඩ් ෆොන්ට් ඇටිකට 40 දශකයේ අගභාගයේ තමයි මේ ගීතේ පටිගත වුණේ. එන් පොරොලිස් කියන සමාගම තමයි සම්බන්ධයි. යූඩි පෙරේරා මාස්ටර් ඒ කාලේ ඒ සමාගමේ බොහෝ දුරට ගීත රචනා කළා. ප්‍රොෆෙසර් මොහමඩ් ගෞස් තමයි සංගීතවත් කළේ. අපේ බෞද්ධ ඉතිහාසයේ තවත් ජාතක කතාවක් ඇසුරින්. ශිස්සංග බෝපුවත හිස දන් දීම සම්බන්ධව තමයි මේ ගීතයට ගොනු වෙලා තියෙන්නේ. මේ එයා Thank you. රාජ සංඝ පොහිත දීතු ගියාට දාන පාරමී රාජ සංඝ පොහිත දීතු ගියාට දාන පාරමී සාදරෙන් පැතිය බුදු බව අත්තන ගලුවේ අරණේ සාදරෙන් පැතිය බුදු බව අත්තන ගලුවේ ලෝක ගුරු විහරණා භව පීතා දාන පාරමී ලෝක ගුරු විහරණා භව පීතා දාන පාරමී රාජ සංඝ බෝහිත දී දුගියාට දාන පාරමී Thank you. ಚಂದ ಕೃತೋಪಕಾರೇ ಸಲಕಾಲ ದಾನ ಪಾರಮಿ ಕೃತೋಪಕಾರೇ ಸಲಕಾಲ ದಾನ ಪಾರಮಿ ಲೋಕ ಗುರುವಿ ಲೋಕ ಗುರುವಿ ಲೋಕ ಗುರುವಿ ಲೋಕ ಗುರುವಿ ಹರನಾ පවපීතා දාන පාරමී රාජසංග පොහිත දීපියාට දාන පාරමී සංග බොහිත දීජ ගියාට දාන පාරමී සාදරෙන් පතිය බුදු බව අත්තන ගලුවේ අරනේ සාදරෙන් පතිය බුදු බව අත්තන ගලුවේ අරනේ ලෝක දුර්විහරණා භව බීතා දාන ගීතයක් විදිහට තමයි අපිට හඳුනා ගන්න ලැබෙන්නේ. සුවන් රාදේ 40 දශකයේ අගභාගයට ඈත් වෙන මේ ගීතය. මේ සියලුම ගීත ඒ යුගයේ පටිගත වෙච්ච ගීත. තම ජනප්‍රියුණු ගීත. එතකොටම මොකද මේ ඉස්ලාම් භක්තිකයන් බොහෝ බොදු ගීත ගායනා කළා. දවද අපි වාදනය කරපු ගීත වලින් ලතිෆ් බයි, එයා රෙමි ඉබ්‍රාහිම් මාස්ටර්, අහමද් මොයිදි මෙවැනි පිරිසක් ඒ යුගයේ බොදු ගීත ගායනා කළා. අපිට ඒක ජාතික අභිමානයක් අපේ අනන්‍යතාවයට. ඒ නිසා මේ යූඩි පෙරමාස රචනා කරමින් ගෞස් මාස්ටර්ගේ සංගීතයට රසවත් වුණු ගීතයක්. ගායන ශිල්පී ආමඩ් මොහිදී. Thank you. रघुनाथ अति मुनि गौतम स्वामी रोबलनाथं देहि मित्रपा रोबलनाथं देहि विनती जनता सतदिन गोडलन्ता तिलोना ගාති මුනි ගෞතම ස්වාමී ලෝනිපුදේහි මණිකුටුව සාමිනි පළඟේහි අයිතිය කන්තා ඉදයත කතුනු දරහා මහෝදරා දින්ගේ තිලොනා ಅತಿ ಮುನಿ ಗೌತಮ ಸ್ವಾಮಿ ಲೋಬಲನಾ ತಂದೆಗಿ ಮೆತಪ ಲೋಬಲನಾ ತಂದೆಗಿ ವೈರಸಿ ಮುನಿದ ಕಲಾಸೆ ನಿನ್ನ ಸಿಗುವನ್ಹಿ ರತ್ನಿ ವಿದಾಲ ವೈರಸಿ ಮುನಿದ ಕಲಾಸೆ ನಿನ್ನ भुवंगी रश्मि विदाला दान पदार में दिसुवतन देही कवरे सिंगिला नित्यनागतला सिलोना सचि मुनि गौतम स्वामी नोबलना संदेही मृतपा नोबलना संदेही මන සම්බන්ධ විපහදිය කල්හි කළ ආරාධන පිළිගන තොත්දී මන සම්බන්ධ විපහදිය කල්හි කළ ආරාධන පිළිගන තොත්දී තමන් ගිරෙහි සිරි පාදේ වන්දා මාලා මුදමුවතම එකුවේ ಿಲೋನಾಥಿ ಮುನಿ ಗೌತಮ ಸ್ವಾಮಿ ಲೋಬಲನಾ ಸಂದಹಿ ಮೃತಪ ಲೋಬಲನಾ ಸಂದಹಿ සවන් නිවන නිවන් පවන පවන් හමන ගුවන් අරණ රන්ගිරි ශ්‍රී ලංකා දැන් ඔබට පැහැදිලි ඇති මේ ගීතවල තියෙන වටිනාකම අපි මුල්ම රසය තමයි මේ හැම ගීතයකම ඔබට අහන්න ලබා දෙන්න හැම විටකම උත්සාහ කරන්නේ ඒ නිසා ඔබට මේ ගීත නව සංගීතයෙන් නව ගායනයන් විදියට ඇහෙනවා ඇති. නමුත් අමරණීය මතක සුවඳ වැඩසටහනේ විශේෂත්වයේ එහි මුල්ම රසය ඔබට සමීප කරන නිසා. ඒ නිසා ඔබ කැමති ගීත තියෙනව වෙන්න පුළුවන් අපේ වැඩසටහන පිළිබඳ අදහස් වෙන්න පුළුවන්. ඔබට ලියන්න පුළුවන් නිෂ්පාදක අමරණීය මතක සුවඳ රසිකයා අගභාගයේ මේ කතරම් බුදු ගීත රචනා වෙලා ගායනා වෙලා අපිට තිලිනකද කියන එක නිර්මාණය යන්න කවුරුත් කැමති. අපි කාගෙත් පැතුම නිවන් දකින්න. නමුත් ඒ ගීතයකටත් මුසු වුණා. ඒත් රචනා කළ U D Perera master Columbia gramophone තැටියකට සංගීතවත් කළේ මොහමඩ් ගෞස් ගායන ශිල්පිනිය ග්‍රේටා ජන දීසේවා. Thank you. ඥාන රාමේ සීදලදා මහිමි සඳා ගඳ සුතු ප්‍රේමේ සීදලදා මහිමි සඳා ගඳ සුතු ප්‍රේමේ පතමු නිවානේ පතමු නිවානේ පතමු නිවානේ අද වැඩසටහනේ මේ ගීතාවලිය සරසන තවත් HMB ලේබල් යටතේ නිකුත්ුණු තැටියකින් උපුටාගත්තු MK වින්සන් ගායනා කරන මේ ගීතයත් මම හිතන්නේ තාම රසවත් වුණු ග්‍රැම්ෆෝන් ගීත අතර මුල් යුගයේ නියෝජනය කරපු ගීතයක්. ඇත්තටම ඊටම රසවත් වුණු ගීතයක්. මේ ගීතෙත් ඇටි අනිත් පැත්තේ සිරි ගෞතම සිරිපාද වන්දිම් සමල්ල කන්දි. අපි තෝරගත්තේ ගීතය. අනිත් ගීතය 40 දශකේ සී වීරසේකර තමයි ගීතය රචනා කළා තියෙන රූපසිංහ මාස්ටර් තමයි සංගීතවත් කළා තින්නේ. HMV ග්‍රැමෆෝන් डाले ತಿಲಕವು ಸಾರುವ දවසේ අපේ මේ ගීතාවලිය අවසන් ගීතය අපි තෝරාගන්නේ චරු ජෝතිපාලයන් ගායනා කරන ගීතයක් විදිහට. සිද්ධාර්ථ කුමාරගේ අභිනිෂ්ක්‍රමණය තමයි මේට සටහන් වෙන්නේ. ඔහු සමග අද දවසේ අමරණීය මතක සෝද වැඩසටහනින් සමුගෙන යනවා විශේෂයෙන් මතක් කරන්නට ඕන අද දවසේ ඔබ රසවින්ද ගීත පෙළම උතුම් පුර පසළසක පොහොය දවස නිසාවෙන් ගම්පොන් ගීත සාහිත්‍යයේ ඔබේ හිත නිවාස සනස්වන ගීතාවලියක් විදිහටයි අපි රසවින්දනය කරන්න ලබා දුන්නේ. ඉතින් ඔබේ අදහස් යෝජනා අපේ වැඩසටහන පිළිබඳව ඒ වගේම ඔබ අහන්න කැමති ගීත තියෙනවා නම් එයත් අපිට ලියන්න පුළුවන්. අපේ ලිපිණේ තමයි නිෂ්පාදක අමරණීය මතක සුවඳ රණගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. නිෂ්පාදක අමරණීය මතක සුවඳ රණගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා කලාභූෂණ සම්මානලාභී මීගමිය තිලක් චන්දසේන වැලිකල මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් අදත් වැඩසටහන සංස්කරණය මුදිත සඳරුවන්ගෙන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොටුව ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. යන ගඟ තරණ කලේ කන්තක අසුමන ඔවේ දෝ නැනේ පුර පොය දවස ගන්දරේ සිදුවත් කුමරුන් සමග ගියේ නිරංජන ගඳ තරණ කලේ කන්තක අසුමන් නේදෝ මිනිසකු විලසින් නැවතත් ආවරු මිනිසා තිරිසන් වේදෝ වේදෝ වේදෝ වේදෝ වේදෝ සතරම උනේ ඔහුනේද ඔහුට සතුරු උනේ එනේ නිසා පිරිබිදුවා එදා කළ දුන්න දන්න ඇයෝ අත නැන්නේ මිනිසාට මිනිස සතරම උනේ ඔහුනේද ඔහුට සතුරු උනේ නිරංජන ගඟ සරණ කලේ කන්තක අතුමන්නේ නැවතත් ආවත් මිනිසා තිරසන් වේදෝ ඔවේදෝ වේදෝ ඔවේදෝ වේදෝ ඔවේදෝ වේදෝ රන් රස ගෝමා රන් වැලිසේ රන් කොට සේවා රන් ගිරිහිස රන් අකුරිමු